දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ මේ ප්‍රශ්නේ හුඟක් හොඳයි මොකද මේ තියෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳ තියෙන ප්‍රශ්නයක කොටසක් මේ දීලා තියෙන්නේ සිංහල අර්ථයේ දීලා තියෙනවා මෙහෙම මේ මේක තියෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳ තියෙන කොටසක් මේ ශාස්ත්‍රයේ මහානහට ඇසින් රූ දැක මනාපේ උපදී අමනාප උපදී මනාප අමනාප උපදී හේ මෙසේ දැනගනි මට මේ මනාපේ උපන අමනාපේ උපන මනාප අමනාපේ උපන හෙද සංකතය ඕදාරිකය පරිත්‍ය සමුප්පන්නයි මාහට ඇති ප්‍රශ්නේ නම් ඒ කියන්නේ මේ අහන එකනට තියෙන ප්‍රශ්නේ මේක කියවනකොට මෙහි හෙද සංකතයේ ඕදාරිකයේ ප්‍රත්‍ය සමුප්පන්නයයි කොටසේ හෙද යනුවෙන් හැදෙන්නේ මොකද්ද කියලායි මේ අහන්නේ. එයද කියන කාරණේ මේ වෙන්නන්නේ. ඒ කියන්නේ තමන්ගේ සිද්ධිය. ඒ කියන්නේ ඇලීමක් හටගත්තා නම් ගැටීමක් හටගත්තා නම් ඒක ඒ ආදී වශයෙන් හටගන්න දෙයක් ගැනයි මේ කියන්නේ. මොකද්ද? සමහරట్లాට ඒ රූපය දැක්කට පස්සේ මනාපයක් උපදිනවා. ඒකෝ අමනාපයක් උපදිනවා. ඒකෝ මධ්‍යස්ථ බවක් උපදිනවා. අන්නේ උපදින තත්වය ගැනයි මේ හෙද කියන වචනයෙන් පෙන්වුවේ. ඒතරේ හටගත්තා වූ ප්‍රතිඵලය තමයි අනාපේ අමනාපේ එක මනාප අමනාප දෙකේ මධ්‍යස්ථයි. නේද සැප දුක් උපේක්ෂා කියන එකත් එක්කලයි මේක බැඳෙන්නේ. ඒක ඇති වුණාම මේක තමයි මේ හෙද කියන ප්‍රශ්නයෙන් පෙන්න්නේ. ඉතින් අහන්නේ මොකද්ද? රූපේද එසේ නොමැතිනම් ඒ රූපින ඇති වූ මනාපමනාප මනාපමනාප කියන මේ දෙකද කියන එකයි. එන් දැන් ඔක තේරුම් ගන්න මේ ප්‍රතිඵලය තමයි මේ කිව්වේ. ඒතර හෙද සංකතේ. ඒ කියන්නේ මනාපයක් ඇති වුණා නම් ඒක සංකතයක්. රූපයක් දැක ගමන් ආස්වාදයක් දැකලා මනාපයක් ඇති වෙන්නේ නැහැ නිකන් කෙනෙකුට. ඒ කියන්නේ අවිද්‍යාවෙන් ගත්ත තීරණයක් නිසා තමයි ඒකේ ගන්නෙ මනාප වශයෙන් ගන්නවා. ඇලුම් කරනවා. මන ආප වෙනවා. පදේ නිරුක්තියක් තියෙනවා මට බයිනිනවා ඉතින් මේවා කියන්න ගියාම නමුත් අදහස පෙන්වා දෙන්නේ මේක කියන්න වෙනවා. මනාප කියන වචනේ මොකද්ද අර්ථය? මන ආප වුණාම මන ආප වෙනවා. ආප කියන්නේ ඇලෙනවා වැగిරෙන එකක් තියෙනවා. ආපෝ ආපෝ ධාතුවේ ස්වභාවයක් තියෙනවා. ඒ තැන ඇලුම් කරන්නේ ඒකට බැඳිලා හිටින්නේ ආපෝ ධාතුවේ. ඒ ආපෝ ලක්ෂණේ යම් කිසි අරමුණක බැඳුනහම අරමුණා කාපුහම ඒකේ ඇලුම් කරපුහම මන ආප වෙනවා. මන බැඳෙනවා. යම් තැනක මන ඇලුම් කරලා බැඳුනහම එකින් එකට ඇලිලා වැදිලා හිටිනවා. ඇහැ රූපය කෙරෙහි වඳිනවා. මන ආප වෙලා. සමහර ය තියෙනවා බැඳෙන්නේ නැහැ ගැටෙනවා. ආකර්ෂණ සහ විකර්ෂණ මේ ඇති වෙන ආකාරය. ඒ දෙකම ඇති වෙන හිතේ තියෙන ප්‍රධාන වශයෙන් දෘෂ්ටියක් මුල් කරගෙන. අපි හරි ආසයි ලෝකේ ප්‍රියමනාප දේ ඇසුරු කරගෙන ඉන්න. ඒ ප්‍රියමනාප දෙයට ආසා කරන ප්‍රියමනාප දෙයට ඇලුම් කරන එක අවිද්‍යාවේ ලක්ෂණයක්. ලෝකෙට වටිනාකමක් දීලා ආස්වාදයට ආස්වාදයට හිත තිබ්බහම ආස්වාදයේ වින්දනයේට ඊට ඉෂ්ටප්‍රිය අරමුණක් එනකොට ඇලෙනවා. ආප වෙනවා. මන ආප වුණාම මන ආප වෙනවා. ඉතින් අමනාප වෙනවා කියන්නේ ඒක අනිත් පැත්ත. ආප වෙන්නේ නැහැ. මන ඇලුම් කරන්නේ නැති එකක් ආපුවාම අමනාප වෙනවා. ওই දෙකේ මැදට ආපුවාම මලත් නැති අමනාපල් නැති අවස්ථාවක් එනවා. මධ්‍යස්ථ අවස්ථාව. ඒ මධ්‍යස්ථ අවස්ථාව වුණත් ඒක ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව මධ්‍යස්ථව බලනවා. තවම අහක් වෙලා නැහැ. හිත උපේක්ෂා කියන මට්ටමකින් ඒක ඇසුරු කරනවා. සැප දුක් උපේක්ෂා කියන තුනම වේදනා චෛතසිකයේ ඇති කාරණා. යම් තැනක වේදනා චෛතසිකේ නැగిලා ඒක ඇසුරු කරනකොට ඊට අනුකූල බැඳීමක් හට ගන්නවා. ඉතින් ඒ කාරණා තුනේම සැප දුක ගෙන දෙන හැටි දුක උලක් වාගේ දුකටපත් වෙන හැටි උපේක්ෂාව හොඳයි කියලා අරගෙන පරිහරණය කරන දෙයක් වැදගත් දෙයක් අවසාන නිවනක් දෙන එක නෙමෙයි කියලා දැකලා අනිසි බව වටහා ගන්න ඕනේ. ඒ දකින සැප දුක් වශයෙන් දුක උල් වශයෙන් උපේක්ෂාව අනිච්ච වශයෙන් දැක්කහම වේදනාව පිරිසිද දැක්කවිනවා. වේදනාව පිරිසිද දැක්කට පස්සේ වේදනාව නිරෝධ වෙනවා. ඒ කියන්නේ වේදනාවේ චන්දරාගය නිරෝධ වෙනවා. වේදනාව නිරෝධ වෙනවා කියේ වේදනාව දැනෙන්නේ නැති වෙනවා හැම නෙමෙයි. යම් තැනක වේදනා නිරෝධය කියලා පෙන්නන්නේ ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ වේදනාවේ චන්දරාගේ නිරෝධය. වේදනාවේ චන්දරාගේ නිරෝධ වුණාම ඒ වේදනා සහගත දෙයට ඇලුම් කරන මානසිකත්වය නැති වෙනවා. ඒතරේ වේදනාවට බාධකයක් පවනවනවා කිව්වට ඇලුම් කරන බලාපොරොත්තුවක් නැත්නම් ඉතින් ඒකට බාධකාවා කියලා ගැටෙන බලාපොරොත්තුවකුත් නැති වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව ඒක විඳින බලාපොරොත්තුවක් තිබුණනම් ඒ බලාපොරොත්තුව තිබෙච්ච දාසේ වේදනා නිරෝධා කියන්නේ ඔන්න ඕකයි. එතන වේදනාව පිළිබඳ සියලු බලාපොරොත්තු බෙදිලා යනවා. දැනෙනවා. දැනෙන එක පිළිබඳ බලාපොරොත්තු නැහැ. දැනීම මුල් කරගෙන බලාපොරොත්තු පිහිටන්නේ නැතුව ගියදාට වේදනා නිරෝධයි කියනවා. අනිදාට වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධාන්ති කියන දෙල්ල වැටෙනවා අර නිරෝධ චක්‍රයේ අවසානය මොකද්ද පංචස්කන්ධ දුක්ඛයෙන්ම නිදිලා සදාහටම දුකෙන් නිදහස් වීමේ මගේ පැහැදින එක නිවන පූර්ණ වෙන එක ඉතින් ඒ නිසා ඒක තමයි කිව්වේ නිවන් දැකීමට තවත් කල යුත්තක් නැහැ කියලා පෙන්නනවා වේදනාව පිරිසිදු දැක්කට පස්සේ ඒක තමයි විශේෂ දේ. ඉතින් ඒක කරගන්න මොකද කරන්න ඕනේ? ඔය කියන ඇහත් දකින්න ඕනේ, රූපයක් දකින්න ඕනේ, චක්කු විඥානයක් දකින්න ඕනේ. ඒ චක්කු විඥානයත් එක්කලා පහළ වෙන යම් කිසි ආකාරයක සැප දුක් උපේක්ෂා වේදනා තියෙනවා නම් මේවා ස්කන්ධයි දකින්නේ මාත්‍ර එහෙම නෙමෙයි. මොකද මාත්‍රවල නෙමෙයි හිත වැදෙන්නේ චන්දරාගය හටගන්නේ ස්කන්ධවල. ස්කන්ධවල තමයි මේ ලෝක සත්‍ය අසාරත්වය දන්නේ නැතුව සාරයි කියලා වැදෙන්නේ. නමුත් මේ ස්කන්ධ වල තියෙන අසාරත්වය දැනගන්න ක්‍රමයේ තියෙද්දි පැත්තකින් තියලා ක්ෂණබංගූරත්වය බලන්න යනවා. ක්ෂණේක හැටි ਸਰවඥ ගෝචරයි. ක්ෂණේ පේන්නේ අනිකායට. බුදුරන් වහන්සේගේ අනාවරණ ඥානයේ විතරයි ක්ෂණේ මොකද්ද කියලා අහුවෙන්නේ. අපි ක්ෂණේ කියලා හිතාගෙන අතරමගේ ස්කන්ධම බදා ගන්නවා. ඉතින් හරි ගැඹුරු තැන් ඒවා එච්චර දුර හිතන්න ගියාම ප්‍රශ්න ගොඩක් පැටලවා ගන්න පුළුවන් තේරෙන්නේ නැත්නම්. ඉතින් ඒ නිසා මේක තෝරා ගන්නට යම් සැපක් ආවනම් ඒක දුකට හේතු වෙන හැටි දකින්න. සැප දුක වශයෙන් දකින්න කියන්නේ මොකද්ද? අන්න ඒක තෝරා ගන්න ඕනේ. සැප කොහොමද දුක වශයෙන් දකින්නේ? අර පොඩි උන් රවට්ටනවා වගේ ඔන්න පුතේ කක්කා කිව්වහම අර මොනවා හරි අත බලුවා කල්ලන්න ගියාම මේ කලයි බිදී කියලා හිතෙනවා ආ පුතේ අල්ලන්න එපා කක්කා කියනවා. ඉතින් ඌ දන්නේ කක්කක් නෑ ඌ ඉතින් ඒක හොඳ නෑ අල්ලන්න කියන කැතයි කියලා නිකන් ඉන්නවා. දැනගෙන නෙමෙයි කවුරුවා කිව්වට. අන්නේ જાතිය සැපයි කියනවා දුකයි දුකයි කිව්වට එහෙම අත්හරින්න බෑ ඥානෙ. ඒක ඥාන ගෝචර වෙන්න ඕනේ. කොහොමද සැප දුක වෙන්නේ? සැප දුක වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒක දකින්න ඕනේ. බුදුරන් වහන්සේ නම් සැප දුකයි කිව්වේ නැහැ. ඒක ඒ මාත්‍රිකාව අරගෙන වරද්දලා ගත්තාමයි ඒක එහෙම එන්නේ. සැප දුකයි කිව්වා කියලා. බුදුරන් වහන්සේ පෙන්වන යම් කිසි දෙයක සැප ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද කියලා අහනවා. ලෝක සත්‍යය මේ ලෝකේ ප්‍රියමధుර ස්වභාවය තියෙන නිසානේ ඇලෙන්නේ. ඒක දුක හේතුව මිසක් දුක දුක නෙමෙයි. ඒක දුකට හේතුව. සැප කියලා හිටන් ආස්වාදයක් දෙන එක සුඛ වශයෙන් බැඳුනහම දුකට හේතුවක් වෙනවා. සංකල්පිත රාගයක් හට ගන්නවා සැප දැකලා. ආස්වාදෙහි සැප වශයෙන් ගන්නවා. ඒ ආස්වාදයේ දැනෙනවා කාටවත්. මේ පැන් ටිකක් ආව රහතන් වහන්සේට තීත නැහැ. රහතන් වහන්සේලාත් මොන රහ දැහුවොත් පැයි රහයි කියයි. මොකුත් වෙනසක් නැහැ ඒක. මේ පැණි පොඩ්ඩක්වත් රසයෙන් අඩු වෙන්නේ අරිහත්ත්වයටපත් වුණා කියලා. රසය එහෙමමයි. ඒක මොකුත් වෙනසක් නැහැ තීත තීතමයි. තිත්ත දෙයක් ආපුවාම පරිරාද ඇහුවොත් එහෙම මට මුකුත් දැනෙන්නේ නැහැ කියන්නේ රහතන් වහන්සේ. තිත්ත කැවුනොත් තිත්තයි කියනවා, පරිරහ කැවුනොත් පරිරහයි කියනවා, ඇඹුල් නම් ඇඹුල් කියනවා. ඒක දකින්නවා. ඒක නැති වෙන්නේ අරිහත් උනත්. මොකද්ද වෙන්නේ? ඒ පිළිබඳ සංකල්පිත රාගයක් හෝ දේශයක් හටගන්නේ නැහැ. චන්දරාගයේ මුල් කරගෙන අටගන්නා වූ ක්‍රියාකලාපයේ වැටෙන්නේ නැහැ. අන්න ඒකයි නිරෝධ වෙන්නේ. ඉතින් ඕකෙන් තෝරා ගන්න ඕනේ අන්න ඒ ටිකයි. එහෙනම් ඇහැ මුල් කරගෙන රූපය මුල් කරගෙන ඔය ප්‍රිය මధుර ස්වභාවයක් ලෝකේ තියෙනවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තණ්හා උපදින්න හේතු වෙන ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා ඇහි. ඇහි එහෙම ස්වභාවයක් නැත්නම් ඇහැ බලන්නේ ඇහැ පතන්නේ ලෝක සත්‍යය. ඇහැක වටිනාකම පේන්නේ නැත්නම් ඇහැ නිසා ලබන ප්‍රිය ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇහැක් ගැන බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. රූපයක් දැකහම මේ රූපයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ඒ රූපේ දිහා බලන්නේ නැහැ. ඒක මමත් එහෙම කෙනෙක් වෙන්න නැත්නම් ඒක මගේ කරගන්න නැත්නම් ඒ වගේ අදහසක් එන්නේ නැහැ. ඒ රූපයේ ස්වභාවයක් තියෙනවා නම් ඒ ප්‍රියමధుර ස්වභාවයක් තිබුණොත් තමයි ඒක වෙන්නේ. ඒ ඇහෙන් රූපය වල්නකොට මේ ඇහි ඉන්ද්‍රියන්ගේ යම්කිසි විකෘතියක් එහෙම තිබුණා නම් රූපේ විකෘතිය හැපෙනුනා මොකද වෙන්නේ? අර හැඩවැඩ නැති ආකාරයෙන් පේනුනා. ඒ චක්කු විඥානයේ ප්‍රිය ස්වභාවයක් පෙන්වන්නේ නැතුව යනවා. ඉතින් ඇහැට රූපයක් වැටෙනකොට යම්කිසි ප්‍රිය ස්වභාවයකින් දැర్శණය වුණා නම් තමයි ඒ චක්කු විඥානෙහි ප්‍රිය ස්වභාවයක් එන්නේ. මధుර ස්වභාවයක් දැ එන්නේ. එහෙනම් චක්කු විඥානය කියන්නේ ස්කන්ධයක් මිසක් ඒකක මාත්‍රයක් නෙමෙයි මේ කියන්නේ. එහෙනම් ඇහැ කියන්නේ රූප ස්කන්ධයක්. ඇහැට පේන රූප කියන්නේ රූප ස්කන්ධ වලට අයිති එකක්. ඒකත් එක්කලම පහළ වෙන විඥානය විඥාන ස්කන්ධයක්. අර ස්පර්ශ වේදනා ආදී ඔක්කොම ස්කන්ධ. ඒකක මාත්‍ර එහෙම නෙමෙයි. එනම් මේ ලෝක සත්‍යය හිත බැඳගන්නේ මාත්‍ර වල නෙමෙයි ස්කන්ධේ. ස්කන්ධ හැදිලා තියෙන මාත්‍ර එකතු වෙලා තමයි. මාත්‍රයන්ගේ මතක සටහනක් ස්කන්ධ වෙන්නේ. මාත්‍ර මොහොතක් ගානේ වර්තමාන අවස්ථාව ඉක්ම යනවා. මනස අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ අරමුණු කරමින් ස්කන්ධ ගොඩ නගනවා. ගොඩනගාගත ස්කන්ධයන්ගේ තමයි ඇලුම් කරන්නේ. ඇලුම් කරන ඒවා විතරක් නෙමෙයි ඒකට එනවා අප්‍රිය අමනාප ඒවා. ඒ ඇලුම් කරන එකට බාධා පමුණවන ස්වභාව. ඒතර ගැටෙනවා. ගැටීම වස්තුව සතු එකක් නෙමෙයි මනසෙන් ගොඩනගන එකක්. ඒකට හේතුකාරක වෙන ගැටීමට හේතුකාරකයක් විතරක් ගෙනත් දුන්නා අර වස්තුවේ විකෘතිය. ඇලුම් කරන වස්තුවක් එනවා. එහි ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා ආස්වාද ස්වභාවය. ඊ ආස්වාද ස්වභාවය රහතන් වහන්සේලා දැනෙනවා. අවිද්‍යාව කිව්වේ ඒක නෙමෙයි. ඒ ස්වභාවයේ මුල් කරගෙන ඇලුම් කිරීමේ චන්දරාගය හට ගන්නවා. අන්නේ චන්දරාගය අවිද්‍යාවෙන් ගොඩ නැගින්නේ. දුරු කරන්න පුළුවන් අන්නේ චන්දරාගය. අන්නේකට කියන අපි තෘෂ්ණාවක් හට ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ හටගන්න ඇහැ රූපේ චක්කු විඥානයේ මුල් කරගෙන. චක්කු සම්පස්ස චක්කු සම්පස්ස වේදනා. ඉතින් රූප තණ්හා ආදි වශයෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා. ওই හැම තැනකම හටගන්නේ ওই තෘෂ්ණා හටගන්නේ අවිද්‍යාව නිසා සංකල්පයක් ගොඩනගලා. ඒ ගොඩනගන සංකල්පයේ විද්‍යාව පහළ වුණාම අවිද්‍යාව දුරු වුණාම නතර වෙනවා. අන්නේ සංකල්ප නතර වුණාම ඒකෙන් මිදීම තමයි ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා කියන්නේ. ඉන් හොඳින් තේරුම් ගන්නට මේ හැම එකම තියෙනවා ඇහැ රූපේ චක්කු විඥානයේ ආදී තැන්වල ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අප්‍රිය අමధుර ස්වභාවය ඒවා තියෙනවා ඉෂ්ට ප්‍රිය හා අනිෂ්ට අප්‍රිය ස්වභාව. ඒවා මේ ලෝකේ කුසල් අකුසල් දෙකට අනුකූලව ලෝකේ හට ගන්නකොටම ඒ ඒ දෙකක් මෝරි දෙන්නේ ලෝකේ ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගිනේම ස්වභාවය ඒක තමයි. ඒක විපාකස්කන්ධය. විපාකේ රහතන් වහන්සේලා තියෙනවා. විපාකෝ කම්ම සම්භවෝ කියලා කර්මයක් සකස් වෙන එකක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව නිසා ගොඩනගන්නේ මනාප අමනාප වශයෙන් හිත බැඳලා සංකල්පිත රාගී. අන්න ඒකට කියනවා චන්ද රාගය සහ ගැටීම, ඇලීම සහ ගැටීම. ඒක අපේ දෘෂ්ටියෙන් ගොඩනගන එකක් නිසා. ඒක අයින් කරන්න පුළුවන්, නිරෝධ කරන්න පුළුවන්. ඒක නිරෝධ කිරීමට තමයි කියන්නේ ඇහැ නිරෝධ කරනවා, රූප නිරෝධ කරනවා, චක්කු විඥාන නිරෝධ කරනවා කියලා අපි මාත්‍රිකා පාළියෙන් ඔහොම කියනවා. ඒක ಉದ್ದೇಶය. නිද්දේශ පටිනිද්දේශ දෙකෙන් ඔබ තෝරාගත්තේ නැත්නම් අපි වරද්දා ගන්නවා. ඇහැ නිරෝධ කරනවා ගම ඇහැ නැති කරනවා කියලා වැරදි ආකල්පයෙන් ගන්නවා. රූපේ නිරෝධ කරනවා ගම රූපේ නැති කරලා විනාශ කරලා දානවා කියලා ගන්නවා. රාතන් වහන්සේ හදන තැනක් නැහැ නැති කරන තැනක් නැහැ. ඒ දෙකේ මධ්‍යස්ථයේ හදලා හැදිච්ච එක ඔය ඉන්නවා මිසක් එතනත් බැඳිලා නැහැ. අන්න එහෙම තැනක රාතන් වහන්සේගේ ස්වභාවය. මේ ඇහක් හට ගන්නට යම් හේතුවක් තියෙනවා නම් ඒ හට ගන්නන්න හේතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ චන්දරාගේ නැහැ. චන්දරාගේ නිරෝධයි. ඒක විනාශ කරනවා කියන දෘෂ්ටියේ ගැටීමක් නැත්නම් ඒකෙත් නැහැ. ඒ द्वේෂයත් නිරෝධයි. ඒක පවත්වන එක හොඳයි කියන දෘෂ්ටියක් තිබුණා නම් ඒ මෝහයත් නිරෝධයි. විපාකස්කන්ධයේ තියෙනකන් තියෙනවා ගෙවෙන දාට ගෙවිලා ඉවර වෙනවා. උන්වහන්සේගේ පැවැත්මේ මානසිකත්වය ඊතර වැඩිලා නැහැ. විපාක හොය යනවා. ඒකයි ස්වභාවය. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ. යථාර්ථයේ දකින්නකොට ක්‍රමක්‍රමයෙන් වටිනවයි කියන ආස්වාදයේ දුර වෙලා ගියහම මාර්ගය වැඩිලා ඔය කියන තත්ත්වෙටපත් වෙනවා. නිවන් මාර්ග වැඩිනවා කිව්වේ ඒකයි.